අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ආරම්භ කරමු ප්‍රශ්න විචාරතු වැඩපිළිවෙලක් අපිට ඊයේ ඉදිරිච්ච ප්‍රශ්න වර්ගයකුත් තියෙනවා අපි මේ ප්‍රශ්න වලින් පටන් අරගෙන සතිವಾರයේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 34ක් තියෙනවා ඊයේ ප්‍රශ්න 10ට අමතරව 24ක් තියෙනවා අද ප්‍රශ්න ඊයේකත් එක 30 කොහොමද 34යි තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. වාඩි වී සිටින ඉරියව්ව තුල කයෙහි සිත පවත්වමින් සතිමත් වෙමි. නාසිකා අග්‍රයෙන් ඇතුළුවන පිටවන හුස්ම රැල්ල දැනේ. ඒහා සතිමත් වෙමි. කෙමෙන් හුස්ම රැල්ලේ වේගය අඩු වී සියුම් වේ. ඉරියව්ව තුල උඩුකය තවත් ඍජු වීම નિરાයසෙන් මෙන් සිදුවේ. සියුම් වූ හුස්ම රැල්ල නොදැනී යයි. ඒ සමගම ඊතා සංසුන් සැන්සලිදායක බවක් දැනේ. කය සැහැල්ලුය. නොදැනෙන තරම්ය. තා නිසලය. සතිමත් බවට අවට ශබ්ද වලින් හෝ සිතිවිලි වලින් බාධාාවක් නැත. ඇතැම් විට දිග හුස්මක් ගැනීම සිදු වෙයි. ඉන් මෙම සංසුන් බවට හානියක් නැත. විනාඩි 40ක් පමණ වන විට ශරීරයේ වේදනා ප්‍රකට වෙයි. සියුම් වේදනා ඇතිව නැතිව යයි. තවත් වේදනා එක්තැනකින් මතුවී පැතිර යයි. ක්‍රමයෙන් වැඩිවන වේදනා දෙසද සීහෙන් බලා හිඳිමි. ක්‍රමයෙන් ඒ දරා ගැනීම නිසා ශරීරයේ උණුසුම් විහි දහඩිය දමයි. එසේ ටික වේලාවක් හිඳ සංසුන්ව සිහියෙන් පර්යංකෙන් නැගිටිමි. වේදනාව දැනීම ගැන කම්පාවක් නැත. සක්මන අඩිපතුල් වලට සිත පිහිටවමින් සක්මන ආරම්භ කළෙමි. අඩිපතුල් වලට දැනෙන ලනුපැඳුරේ ස්පර්ශය හා පියවරෙන් පියවර සිත එකඟ වෙයි. එකඟ බව සමග සැහැල්ලු බවක් සිතට දැනේ. මෙම தത്വයේදී ප්‍රීතියක් ඇති කර ගැනීම නිසා සතිමත් බවට බාධා වන බව පෙරදි අත්දැක ඇත්තෙමි. පවතින தത്വයට සාදර වෙමි. ඇතැම් විට සිතුවිලි පැමිණියද ඒවාට අනුග්‍රහ නොකරමි. ඒ වෙනුවට අඩිපතුල්වල ස්පර්ශය හා ඇති දැනුවත් බව වැඩි කරමි. අඩිපතුල්වලට දැනෙන ස්පර්ශයේ ක්‍රමයෙන් ගොරෝසු බවෙන් සියුම් බවට පත්වේ. එය මේ වන විට ඊටා මෘදුව දැනේ. ඉදිරිය අඩි 6ක දුරක් පමණ දර්ශනය වේ. සක්මන කෙළවරදී මෙම දර්ශන ප්‍රදේශය වෙනස් කර නොගැනීමට උනන්දු වෙමි. හිසේ සිට පහළට එකම රේඛාවක්සේ කය දැනේ. පියවර එසවීම નિરાයසෙන් මෙන් සිදුවේ. සක්මන වෙහෙස කර නැත. එදිනෙදා කටයුතු වලදී සෙමින් සීයෙන් නියඩව ක්‍රියා කිරීමට උත්සාහ කරමි. කරන ක්‍රියාවෙහි නිරීක්ෂකයෝ වීම නිරීක්ෂකයෙකු වීමට උත්සාහ කරමි. ඔබ වහන්සේ බොහෝ කාලයක් වෙහෙස වී ලබාගත් සතිමත් බව පිළිබඳ දැනුම ධර්ම දානයක් ලෙසින් ලබා දීමේ මෙම කුසලය උතුම් මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. එසේම වේවා. හොඳයි වාර්තා හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම දැන් මෙතන ඉන්නවායයි සිතා අසුනේ වාඩි වෙමි. පසුපස කොට්ටේට වැදී තිබීමෙන් ඉඳගත් බව අවබෝධ වෙයි. නිසල්මන්ව බලා හිඳිමි. ආනාපානය සංසිඳී ගොස්ය. එදෙසම බලා හිඳිමි. ටික වේලාවකින් සිතුවිලි ගලා එයි. මේවා මගේ නොවන බව සතියෙන් දකිමි. සමහර සිතුවිලි ඔස්සේ කතා ගොතයි. සිත පිට ගිය බව සතියෙන් දකිමි. නැවත මූල කර්මස්ථානයට සිත එයි. ඒ බව හඳුනාගන්නේ වේදනාවක් හෝ ශබ්දයක් නොවන නිසාය. මේ ආයුරින් පැයක් පමණ වේලාවක් පර්යංකේ හිඳිමි. ශබ්ද වේදනා තිබුණත් ඒවායින් එතරම් බලපෑමක් නැත. සක්මනේදී සක්මන નિરાයාසයෙන් සිදුවේ. රූපද පෙනේ. එය එතරම් බාධාවක් නැත. සිතවිලි එයි. එය සතියෙන් දකිමි. සිත පිට ගිය බව සතියෙන් දකිමි. නැවත සක්මනට සිත එයි. සතියෙන් සිටිමින් පැයක පමණ වේලාවක් සක්මන් කරමි. ගරු ස්වාමින් වහන්සේ ඉදිරියට යෑමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි මේක ඉදිරියට යන ලකුණු තියෙනවා අර පිටිගියේ හිත නැවත සතියට ආවට පස්සේ බලන්න උනන්දු වෙලා තියෙනවා. වාර්තා කරන්න උනන්දු වෙලා තියෙනවා. තව වාර්තාවංග සම්පූර්ණයි. ඒක වාර්තාවංග සම්පූර්ණ කරන්න. එතකොට තවත් ඒ හරහාම ඉදිරියට යන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. කය අරමුණු කරගෙන පර්යංකේ හිඳගෙන හිඳගෙන සිටිනා ඉරියව්වට සිත යොමු කළ විට පෙනනුයේ හාත්පස විසිරී ගිය සුදු පාට තිත් වරහන් ඇතුලේ ඩොට් වලාවකි. එහිදී කය පිළිබඳ දැනීමක් හෝ පෙනීමක් නොමැත. නමුත් ඉන්නා බව දනිමි. ටික වේලාවකින් හිඳගෙන සිටින ඉරියව්ව දැනෙන අතර තනින් තන විසිරී ගිය තද ගති දැනෙන නමුත් මාගේ කය යන හැඟීමක් නොමැත. විටක හිඳගෙන සිටිනා ඉරියව්වට සිත යොමු කළ විට පණක් නැති බරක් පමණක් දැනෙන ගුලියක් මෙන් දැනේ. සමහර අවස්ථාවලදී මුළු කයම වරහන් ඇතුලේ සිහින් ඩොට්ස් ගොඩක් මෙන් දැනෙන විට වැලි කඩදාසියකින් මදින්නාක් මෙන් වේදනාව දැනේ. සක්මන් භාවනාව. পায়ට දැනෙන දැනීමට සිත යොමු කර කරමින් සක්මන් කරන විට වැලි පොළවේ හෝ ලනුපැදුරේ ඇති වෙනස්කම් পায়ට හොඳින් දැනේ. නමුත් සක්මනේදී දැනෙන මෙම දැනීම් මතකයට නොයයි. එතන එතන ඒවා අමතක වන බව වැටහේ. ඇතැම් වෙලාවට මුල් කයම හිස් මල්ලක් මල්ලක් ඇවිදින ඇවිදිනවා මෙන්ද Taman විටක මෙන්ද තවත් විටක බරට දැනෙන බවද වැටහේ. එවිට මෙම කය තුල පණ ඇති බවක් නොවැටහේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේ විදිහට ඒ පේන්න පටන් ගත්තාම පිටියක් ඉස්සරහා ඉඳගෙන පිටිය දිහා බලන හිටියොත් ඒත් ওই ටික පේනවා. උඩු බැලෙන් ආස දිහා බලන හිටියොත් ඒත් ওই ටිකම පේනවා. ඒ ඔතෙන් දැක්කට පස්සේ ලෝකේ බලන බලන තැන ඔච්චරම තමයි පේන්නේ. ඒ නිසා කොයි දේ දැක්කත් ඒකේ කුඩු කුඩු පේනකොට බුදුම සාන්තියක් දැනෙන එක කය ඇතුළෙත් එකයි පිටත් එකයි. ඒ නිසා මීටර කමාරක් විතර වාඩි වෙන සුදු පිටියක ඒලා පිටිය දිහා බලාගෙන ඉන්න ඔච්චර තමයි පේන්නේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. කාල වේලාවට කමඨහන් පිරිසුදු කාල වේලාව කමඨහන් පිරිසුදු කිරීම උවත් ආස්වාස ප්‍රස්වාස කිරීමේ සහ පිම්බීම හැකිලිම යන භාවනා දෙකේ වෙනස කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ඊතා කරුණාවෙන් ආයද සිටිමි. ඔබ වහන්සේ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ ප්‍රශ්න අපි අදට අයින් කරනවා අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ භාවනා ප්‍රශ්න එනිසා අපි ගාවට යනවා. අප කලන මිතුරු වූ ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුව ලනුපැදුර මත සිරුර සැහැල්ලුවෙන් තබාගෙන වරක් දෙවරක් මම ඇවිදිමි යන සිතුවිල්ලෙන් ගමන් කළෙමි ලනුපැදුරේ රළු වියමන් රටාව නිසා දෙපතුල් වල යම් ප්‍රාණවත් බවක් ඇතිවන බව දැනුනි එවර નિરાයසෙන්ව පතු දෙපතුල් වල සිත පිහිටයි අඩි 4ක් පමණ ඉදිරියෙන් බිමට net යොමාගෙන ඇවිදින විට වෙනත් දේවලට ඇස එක එල්ලේ නොගියත් ළඟින් කෙනෙකු පසුවන විට සිත මදක් වෙනස් වේ. එයද මනසට හුරුවන විට දෙපතුල් වලටම සිත පිහිටයි. වරින් වර සිතට වෙනත් අදහස් ඇති වූවත් නැවත නැවත නැවත ආයාසයෙන් හෝ දෙපතුල් වල සිත පිහිටුවීම අපහසු නොවේ. වම දකුණ සිහියෙන් කල සිහියෙන් කලක් ටික වේලාවකදී ඒ ගැන හැඟීමක් නැති වී පතුල පතුල් පොළවේ ස්පර්ශවන ෂණය වෙත සිට පිහිටන බව දැනේ. ඊළඟ අවස්ථාවේදී එක් පායක් එක් පායක් විලුඹ සිට භාගයක් දුරට ඔසවන විටම අනිත් පායේ විලුඹ පොළවේ ස්පර්ශවන මොහොත එළඹෙන බව දැනේ. මේ අනුව මාරුවෙන් මාරුවට විලුඹ පොළවේ ස්පර්ශවන මොහොත වෙත සිත පිහිටවාගෙන සෙමින් ගමන් ගමන් ගනිද්දී සිතට සහනදායි ගතියක් දැනෙන බව සිතුනි. ඊයේ සවස වැලිමළුවේ මේ අන්දමින් සක්මන් කරද්දී ඈතින් පිරිසකගේ ഘോഷා ශබ්දයක් නිසා වරින් වර සිත විසිර ගියාත් මෙන්ම අමනාප සිතිවිලි ඇති වූ බව මෙනෙහි කළෙමි. ඒ කෙරෙහි උපේක්ෂා සහගත උනිමි. නැවත දෙපතුල් වෙත සිත රැඳවිමි. උපේක්ෂා සාගත වීමට හැකියවීම ගැන මහත් සතුටක් දැනුනි. ඒ ഘോഷාවත් මැද තව තවත් තදින් සිත පතුල් කෙරෙහිම රඳවන්නට උත්සාහ කළෙමි. එය සාර්ථක විය. සක්මන හොඳින් සිදුවෙමින් සිත සැහැල්ලු වන බව සිතට දැනේ. සක්මනින් පසු පර්යංකයට ගිය විට පහසුවෙන් සිත අරමුණු කරා ගෙන ඒමට හැකිවන බව වැටහි. තෙරුවන් සරණයි. ඔය කායින් හරි තමන්ගේ බාධාව භාවනාවට බාධාවක් වෙනකොට නිතරම තමන්ගෙන් පිටවෙන සද්ද ගැන හැඟීමක් ඇති කරගන්න අපි දන්නේ නැහැ කවුරු කොයි වෙලාවේ භාවනා කරනවා කියලා. අපි කතා කරන වෙලාවේ අපි ගාන්ඨාර පූජාවකට ගැලපෙන කයියෙන් කතා කරනවා. ඒ නිසා තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. ඒතකොට පේනවා අනුන්ගෙන් පිට වෙන සද්ද වලට අපි දොස් කිව්වට අපෙන් නිකුත් වෙන සද්ද ගැන අපිට කිසිම හැඟීමක්. ඒකට උනන්දු වෙච්ච දවසේ අපිට නිස්සද්ද භාවය ලැබෙයි. අපේ නිස්සද්ද භාවය දුන්නොත් අපිට නිස්සද්ද භාවය ලැබෙයි. එහෙම නැතු අපි මේ කටකම තෙයියාවක් නැතුව කියවන්න පටන් ගත්තොත් ඔයත් අපි කරපු අකුසල කර්ම වල ප්‍රතිඵල තමයි. ඒ නිසා නිතරම මේ වගේ කෙනෙකුට තමන්ගෙන් නිකුත් වෙන සද්ද ගැන සතිමත් වෙන්න පුළුවන්. ඒක තමයි SMS වල අන්තිමට තියෙන S එක silently කියලා කියන්නේ සද්ද වලට හද්ද නැත්නම්කට යනවා කියන එක නෙවෙයි. තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. ඒකට අපි කොච්චර දවසකට අනවශ්‍ය සද්ද නිකුත් කරනවද කියලා තේරෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිවාහාරය ගන්නා අවස්ථාවේ මම සතියෙන් ආහාර අනුභව කළෙමි. දල වශයෙන් ස්පර්ශ ආයතනයේ 180ක් පමණ රස වරහන් ඇතුළේ જીවවා ආයතනයේ 110ක් පමණ කන 107ක් විතර පමණක් නාසය 103ක් පමණ එවිට ක්‍රියාත්මක වන බවකි මට හැඟුණේ. ආහාරයේ රස බොහෝ අඩු වී ඇති බවකුත් තේරුම් ගතිමි. තෙරුවන් සරණයි. ඔයිතර දායකයන්ටත් නිකන් කෙනෙහිල්ලක් තියෙනවා ඔගේ. ඒව කියන්න එපා හැබැයි. ඒ වුණාට සාමාන්‍ය ස්වරූපේ තමයි හොඳට සැලකිල්ලෙන් ආහාර ගන්නකොට ආහාරය රස විඳින්න බෑ. ඒකේ ස්වභාවය ඒක නිසා කියන වයසක ඇත්තෝ ඕනට වැඩි ආහාරයේ පටික්කුල සංඥාවෙන් නොකා ඉන්න එපා. නොකා හිටියොත් භාවනා කරගන්න පණ නැතු වෙනවා. ඒ නිසා අදාළ ආහාර ප්‍රමාණය ගන්න ඕනම දෙයක් තමන් පාවිච්චි කරන දේ පිළිබඳ අවධියෙන් කටයුතු කරනවා නම් තෘෂ්ණාව අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක 100ක 15ක හුත්ත කැපිපෙන වෙනසක් තියෙනවා. අපිට යමක් ගැන තෘෂ්ණා කරන නම් ඒ ගැන නොදැනුවත්කම තියෙනවා. අමනකම තියෙනවා. මරිකම තියෙනවා. මෝඩකම තියෙනවා. වරද වටා ගැනීම තියෙනවා. ඒ නිසා අපි දැනට ප්‍රේම කරන හැම එකක් පිළිබඳවම පටලැවිල්ලක් තියෙනවා. ඒක දිහා හොඳට බැලුවොත් ඒ ප්‍රේමේ අඩු වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංක භාවනාව ආනාපාන සතියෙන් පටන්ගත් අතර පිටකොන්දේ වූ වේදනාවක් වෙත සතිය යොමු කරන ලදී. ටික වේලාවකින් වේදනාව සිහින් වී යන ආකාරයක් දුටිමි. වේදනාව මගේ පාලනයෙන් තොර වූ අතර වෙනස් වන දෙයක් ලෙස තේරුම් ගතිමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී සතිය වඩා හොඳින් ක්‍රියාත්මක කරන ලද අතර ආපසු හැරීමේදී එය එය නොසෙල්වී තිබුණි. දහවල් ආහාරයේද සතියෙන් ගන්නා ලදී. එහිදී ආහාරයේ රසය අඩු වී යන ආකාරය දුටුමි. ඔබ වහන්සේට සහ මොල්ලිගොඩ මහත්මියට දීර්ඝායුෂ පතමි. ධායකයට අර ඒ රසයට අඩු වෙලා යනවා කියලා දැන් පිටුනේ නැහැ තාම කට්ටිය පල්ලෙහා ඉන්නවා. ඒක නිසා හයියෙන් කියන්න එපා. හිමීට කියන්නේ ඉතින් අපි පින් බාරගමු. ඉරුවන් සරණයි. සක්මන් භාවනාව. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මම මුලින් සක්මන් භාවනාව හිමීට සක්මන් කරමිනි කළේ. එයින් සිතට ලොකු වෙහෙසක් ගෙන දුන් අතර දැන් දින දෙකක සිට සාමාන්‍ය වේගයෙන් ගමන් කරන අතර යටිපතුල කෙරෙහි වැඩි සිහියක් පිහිටුවීමට හැකියාව ලැබුණි. දැන් පියවර දැන් පියවර සෑහෙන ප්‍රමාණයක් හා සෑහෙන වේලාවක් සතියෙන් කිරීමට පුළුවන්. දැන් මම සක්මන් කරන අතර සතියෙන් සිට සිට සතියෙන් සිට විටක අත් දෙක පසුපසටද විටක අත් දෙක ඉදිරිපසටද විටක දෙපැත්තට දමා මාරුවෙන් මාරුවට සතියෙන් ඉරියව් මාරු කරමින් සක්මන් කරගෙන යන අතර නැවතත් වැටි තිබෙන කොළ දිහා බලා ඉක්මනින්ම යටිපතුලට සිහිය පිහිටවීමට උත්සාහ ගතිමි. මෙය කිරීම සුදුසුද නුසුදුසුද යන්න කාරුණිකව පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. සතිය වැඩෙන කොයි දේත් හොඳයි. ඒ සඳහා ගන්න උපක්‍රම කොයි එකටත් යෝගාවචරය නිදහස්. මොන උපක්‍රමයක කරලා හෝ මේ කරන වැඩේට සතිය පිහිටවනවා නම් ගන්න ක්‍රමවිදි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට ඕනේ පරිේශනයක් කරන්න වැඩියෙන් පියවර ගාණක් සතියින් යුක්තව යන්න පුළුවන් ක්‍රමයේ අනුගමනය කරන්න. පින්වත් ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවට වාඩි වූ විට ආනාපාන සතියට සිහිය පීටවද්දී හුස්ම සියුම් බැවින් නාසිකාග්‍රේ සිහිය තබා ගැනීමට තරමක් අසීරුය. හුස්ම රැල්ල සෙවීමට සිදුවේ. සෙවීම අත්හල විට පුළුල් පරිසරයක වරහන් ඇතුලේ පපුවේ සිට නාස්පුඩු දෙක හරහා හරහම යන හුස්ම මට වැටහේ. එවිට සමස්ත කයෙහි හුස්ම කෙරෙහිත් මගේ සතිය පැතිරී ඇත. ටික වේලාවක් එසේ සිටින විට මම නාසිකා අග්‍රයට සිහිය ගෙන එමි. එවිට සමස්ත කයේ අවධානය ගිලිහි සුසුම් රැල්ලට පමණක් වරහන් ඇතුළේ ඊතා සියුම්ම දැනෙන සිහිය පිහිටවිනි. එවිට සිත වඩා සැහැල්ලු වූ බවත් සිහිය තීව්‍ර වූ බවත් දැනුනි. නමුත් මට වැඩි වෙලා නාසිකා අග්‍රයේ සියුම් හුස්ම අල්ලාගෙන සිටීමට නොහැකි විය. සතිය නාසිකා අග්‍රයෙන් අත්හල විට සමස්ත කයටත් පෙරමෙන්ම පුලුල් පාරාසයක වැටෙන හුස්ම බාධාවකින් තොරව වැටහේ. ස්වාමින් වහන්ස හුස්ම සියුම් වෙද්දී ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑමට මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිර්වාණ සුවය අත්වේවා. හුස්ම සිහුම් වෙන බව දැනගෙන සතිය වැඩි කරන්න සතිය වැඩි කරන්න වැඩි කරන්න ඒක භාවනා කෙලෙස් අඩුවීමක් ප්‍රතිපදාව විදිහට යෑමක් සතියත් ප්‍රකට වෙන්න ඕනේ ලෑස්ති වෙලා ගියොත් ඒ සිහුම් වීම සුභාසින්චනයක් වෙනවා. ඒ අනුව සතිය පවත්වන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ වාසිය ගන්න පුළුවන්. සතිය වැඩි කිරීම තමයි කිටි උත්තරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් වසර කීපයක සිට භාවනාව වඩන අයෙක්මි. දැන් මාස කීපයක සිටම මම සිතුවිලි ඊතා අඩු තත්වය පර්යංකේ සක්මනේ හා එදිනෙදා ජීවිතයේ අත්දැක්කෙමි. නමුත් මීට දින 3කට පෙර සිට පර්යංකේ වාඩි වූ විගස සිතුවිලි ධාරා নিরතුරුවම ගලා එන්නට විය. මේ தત્ත්වය සිදු වූයේ පර්යංකේ පමණි. ඔබ වහන්සේ පවසන ආකාරයට මම සිත අජ්ජත් ගෝචර භූමියට ගෙන ඒමට කැත් කළෙමි. එය සමහර විට සාර්ථක වූවත් බොහෝ විට අසාර්ථක විය. තවද මම සිතට ඔහේ යන්නට දී එය දිහා බලා ඉන්නටද උත්සාහ ගතිමි. එයද බොහෝ විට අසාර්ථක විය. සමහර විට කනස්සල්ලෙන්ද සමහර විට හාස්‍ය ජනක ලෙසද මම බලා සිටියෙමි. සිතවිලි ඇති විට සතිමත් බව කෙසේදයි බැලුවෙමි. සිතවිලි මා යට කරගෙන සිටින බව පසක් විය. නමුත් ඊයේ දහවල පර්යංකයේ ටිකකින් පසු හිසේ ස්විච් එකක් ඕෆ් කළාසේ දැනුනි. සිතවිලි ධාරා ඒ ඒ මොහොතේම සිඳී ගියේය. ඊතා සැහැල්ලු ගතියක් සමග ප්‍රීතිය මා වෙලා ගියේය. දැන් සිතවිලි නැති තරම්ය. ඉඳ හිට ඇතිවන සිතවිලි ස්වභාවය දැන් වෙනදාට වඩා හඳුනාගත හැකිය. තෙරුවන් සරණයි. ඒ වෙනස දැනෙන්නේ හිතවිලි ගොඩාක් තිබුණ නැතුණොත් තමයි. නැත්තම් නැති තැන මේ හිටියොත් ඕක ගැන කතා කරන්න වෙන එක ගැන කතා කරනවා. ඒ නිසා මේක අර හුඟක් තියෙන වෙලාවේ තමයි හොඳටම අවධානය අපේ තියෙන්නේ. හොඳටම සතිය තියෙන්නේ. හිතවිලි නැතුණට පස්සේ අර තියෙන අවධානය අඩු වෙනවා. ඒ නිසා කරදර තියෙන හිතේ විතරයි හිතවිලි වේදනා සද්ද හොඳට සතිය පනපවලා තියෙන්නේ. ඒ නිසා ඒකට සාදර වෙලා යන්න. එතකොට Tamanda ඉදිරි ගමනක් තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මනේදී ඔසවනවා ගෙනියනවා තබනවා යන ආකාරයෙන් මෙනෙහි කරමින් යෙදෙමි. දකුණු පාය බිම තැබීමේදී මුලින්ම විලුඹ ප්‍රදේශයේ පොළොව ස්පර්ශ කරන බවත් ඉන්පසු පාඇඟිලි බිම වදින බවත් ඒ සමගම වම් පාදයේ විලුඹ එසවෙන බවත් දැනගනිමි. මේ ක්‍රියාව කෙරෙහි සිත යොදවාගෙන සක්මන දිගටම කරගෙන යන අතර විටින් විට සිත අරමුණින් බැහැර යන බවද දැනගතිමි. එය හඳුනාගෙන සක්මන දිගටම කරගෙන යමි. පියවර 15ක් 20ක් පමණ සිත විසිර යා නොදී නිරීක්ෂණය කළ හැකි විය. භාවනාවට ආධුනිකයෙක් වන මම ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. පර්යංක භාවනාව. ආනාපාන සති භාවනාවේදී ආස්වාසේදී පපු ප්‍රදේශයේ ඉදිරියටත් ඉහළටත් එසවෙන බව නිරීක්ෂණය කළෙමි. ප්‍රස්වාසයේදී පපු ප්‍රදේශයේ යථා තත්වයට පත්වන බව නිරීක්ෂණය කළෙමි. ආස්වාසේදී තරම් ප්‍රස්වාසයේදී පපු ප්‍රදේශයේ චලනය ගැඹුරින් දැනගත නොහැකි විය. ප්‍රාස්වාස වාරයකට ගතවන කාලය ආස්වාස වාරයේ කාලයට වඩා දිගය. එක් ප්‍රස්වාස ක්‍රියාවක් කැඩි කැඩි වගේ සිදුවේ. සිත සක්මනේදීට වඩා නිතර අරමුණින් බැහැර වේ. සිත අරමුණින් බැහැර නොවි යෙදිය හැකි වාර ගණන 8ක් 10ක් අතර පමණ වේ. සක්මනේදීට වඩා ආනාපානේදී සිත විසිරී යෑම වැඩිය. ස්වාමින් වහන්සේ උපදේශක් පතමි. ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. සාමාන්‍ය සම්ප්‍රදාන කුල කියනවා පරියංකේදී සිතවිලි බහුලකම තියෙනවා නම් සිතවිලි වලින් බාධා නොවි කරන ආනාපාන ගණන් කරන්නයි කියන්නේ. ආස්වාද ප්‍රසවාස එකයි ආස්වාද ප්‍රසවාස දෙකයි ආස්වාද ප්‍රසවාස තුනයි කියලා හිතවිලි බාධා නැතනකම් ගිහලා අටට ගිහලා ආයකට එන්න. ආය අටට ගිහලා ආයකට එන වගේ චක්‍ර දෙකක් කරකවනකොට හුඟාක් වෙලාට හිතවිලි අඩුවෙට පටන් ගන්නවා. ඒ නිසා මේ කෙනාට මේ උපක්‍රමය හොඳ කරලා බලමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම හිඳගෙන සිටිමි සිතා වාඩි වී ආනාපානය සිහි කළෙමි. හුස්ම රැල්ල සිහින් වී නොදැනී යන විට ඇඟ තද වී පපුව තද වී බියක් දැනේ. නැවතත් හුස්ම රැල්ල සිහින්ව දැන ගන්න ගනී. වරින් වර එසේ සීදුවේ. පහදා දෙනු මැනවි. සක්මන් භාවනාව නිදහසේ සක්මන වම දකුණ ලෙස පාදවලට සිත යොමා කළෙමි. අවට ශබ්ද රූප ආදියෙන් දැන් කිසිම අවහිරයක් සක්මනට නොවේ. සිත පිටගොස් නැවත වහා කර්මස්ථානයට පැමිණෙන බව දැනගනිමි. සක්මන පටන් ගන්නා විට ශරීරයේ ඇති ලිහිල් බව අවසාන වන විට ශරීරයේ නොදැනී පාලනයක් නැති බවක් දැනේ. එහෙත් වඩ වඩා සක්මන් භාවනාවට සිත යෙදේ. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. ඔය මේකේ සක්මන ගැන කියන්නේ දැක් නැහැ. පරියන්කේදී ආනපන ශුම් වෙනකොට ඒ දැනෙන බය ගැන ලෑස්ති වෙලා යන්න. මේක තැනකට එනකොට බයක් දැනෙනවා කියලා ඒ බය අරමුණු කරනවා කියලා මේකට කියනවා. එතකොටම එයා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සිවුම් එකනට බයක් එනවා කියලා ලෑස්තිලා යන්න. එතකොට බය අරමුණු කරන්න පුළුවන්. එතකොට එයා වෙනස් වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මීතිරිගල නිස්සරණ වනයේට ආදුනික උවද මම කලක පටන් භාවනා කළ කෙනෙක්මි නමුත් මෙහිදී භාවනාවේ විශාල වෙනසක් සිදු විය සක්මන් භාවනාවේදී පියවර 10ක් 20ක් පමණ නිරීක්ෂණය කරමි සිත විසිරී නොගොස් ඒ අරමුණ තුලම පැවතුන නමුත් මටත් හොරා සිත පිට පනින අයුරු මට හඳුනාගත හැකි විය නැවත සක්මනට පැමිණි විට සිය සිත සොයන්ක්‍රීයව මා සක්මනෙහි යෙදෙන අයුරු මම දුටිමි. එහෙත් පර්යංක භාවනාවේදී වාඩි වූ විට මගේ කය බැලුමක් මෙන් පිම්බෙන අයුරුත් මගේ සිරුර ඊතා බර ලෙසින් ඉදිරියට ඇදෙන අයුරුත් මට දැනේ. මම ඒ ගැන නොසිතා මුළු කයෙම පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. ක්‍රමෙන් ඊතා ශාන්ත ලෙස කය මෙන්ම සිතද තැම්පත් වී මා වටා ආරක්ෂිත ආවාටයක් මෙන් සෑදෙයි. හරිම සිසිලයි. ඉන්පසු නාසිකා අග්‍රය වෙත සිත යොමු කරමි. හුස්ම ක්‍රමයෙන් සියුම් වෙයි. මම කිසිම අරමුණක් නොගෙන සිටිමි. ටික වේලාවකින් නැවත නාසිකාග්‍රයේ විත සිත යොමු කළ විට අරමුණෙහි සිටිය හැකි විය. ගරු ස්වාමින් වහන්සේ මගේ භාවනා කිරීම තුල යම් වරදක් ඇතොත් අනුකම්පාවෙන් පෙන්වා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අනන්ත බුදුගුණ බලයෙන් නිරෝගී සුව ලැබේවා. ඒ කොයි වෙලාවෙ හරි කමන්නේ කොයි භාවනා ක්‍රමයේ හරි <coughs> කමක් නැහැ කොයි ගුරුවරයා හිටියත් දිගට භාවනා කරොත් එක දේ තමයි වෙන්නේ. ওই ගුරුතුරු මාරු කරලා ස්ථාන මාරු කරලා භාවනා කඩාගත්තොත් තමයි පාඩු වෙන්නේ. කොයි දේ මාරු කරත් දිගට කරගෙන යන්න මේ වගේ Tamanට සන්තෝෂ වෙන්න පුළුවන් වෙනවා. මුලින් මුලින් වර්ධිච්ච කෙනා තමයි සන්තෝෂය ලබන්නේ. ඒ නිසා මුල් වැරදිත් වැරදි නෙවෙයි ඇත්තටම කියනවනම්. ඒවට අහුරතල් ටිකක් විතරයි. ඒ නිසා ওই විදිහට දිගට කරගෙන යන්න සතතාභ්‍යාසෙ නිති භාවනාව නිති කාලසටහනට අනුව කරන භාවනාව තමයි මෙතන කොඳු ඇට පෙළ වෙන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කරමි. ඔබ වහන්සේ දෙසූ ආකාරයට හැරීමට පෙර සූදානම් වී සතිමත්ව හැරීම සිදු කරමි. රූප ශබ්දවලදී ඒවායේ ව්‍යංජන අනුව්‍යංජන පෙරමෙන් නොබලමි. සතිය පිහිටුවා නැවත සක්මන් කරමි. දනහිස නැවෙන ආකාරය පොළවට পায় වැදෙන ආකාරය පිළිබඳව සතිමත් වෙමින් සක්මන් කරමි. පර්යංක භාවනාව මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. මූල කර්මස්ථානයේ දෙස බලා සිටීමේදී ඊතා ඉක්මනින් පිම්බීම හැකිලීම සංසිදීයයි. සති කීපයක සිට ශරීරයේ විවිධ ස්ථානවල කැසීම් තත්ත්ව ඇතිවේ. ශරීරයේ නලියන තත්වයක් ඇතිවේ. ඒවා සියල්ල දරාගෙන මූල කර්මස්ථානයට සිත යෙදීමට උත්සුක වෙමි. හිතට විවිධ සිතිවිලි ගලා එන විට මූල කර්මස්ථානයේ සිත පවත්වා ගැනීමට ද්වේෂයෙන් තොරව උත්සාහ කරමි. භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය මේක පරියංක සක්ම භාවනා වර්තම් බොහොම හොඳයි. ලියලා තියෙනවා පරියංක භාවනාවේදී මේ විදිහට කරන්න කරන්න යන්න යන්න තමන්ට ක්‍රමසා විදි පෑදෙන්න පටන් ගන්නවා. තමන්ගෙම උපක්‍රම එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට බොහොම සාදරයෙන් මේ කරන්න ඕනේ මේකයි කියලා යනකොට තමන්ගේම උපක්‍රම ටික තමයි තමන්ට පිහිට ආධාර වෙන්නේ. ඒ නිසා සක්මන් වගේම උනන්දුවෙන් පරියන්කයට යන්නේ. එතකොට ඒකෙත් වගේ ඉස්සරහ පෙනේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. පර්යංකයේ ඉඳගෙන සුවල්ප වේලාවකදී පිම්බීම ඇකිලිම ඊතා සියුම්ම දැනී නොදැනී යයි. එවිට මූල කර්මස්ථානය වන උදරයේම සිත පවත්වා ගනී. විටක උදරයේ තද බව, උණුසුම් බව, පිටිපසට තල්වන ආකාර දැනේ. බොහෝ අවස්ථාවල සිත අරමුණෙන් බැහැරව සිතුවිලි ශබ්දවලට යයි. ඒ පිළිබඳව පසුතැවිලි නොවන අතර සිත නික්ලේශී භූමියේ නොමැති බව වටහාගෙන නැවත මූල කර්මස්ථානයට පැමිණේ. සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන ආරම්භයි. පසුව මෙනෙහි නොකර পায়ට දැනෙන දැනීම් වන උණුසුම සීතල මෘදු බව රළු බව, තද බව වටහා ගනී. ඇතැම් විටක සක්මන් කරන මුළු කය දෙස බලයි. සක්මනේදී ඇතැම් විට අප්‍රාණික නිදිබර ගතියක් දැනෙන නමුත් අරමුණ තුල සිටිය හැක. ඇතැම් විටක සිත පිටට යන අතර එවිට රූපයක්, ශබ්දයක්, සිතවිල්ලක් නිසා පිට ගිය බව හඳුනාගෙන නැවත අරමුණට පැමිණේ. අරමුණේ සිත පවත්වන විට මම දැන් නික්ලේශී භූමියේ සිටින බව දැනගනී. භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ඒ වගේ අර නිතර ඇතුලේ Tamange තියෙන මේ නික්ලිෂී භූමිය නැවත නැවත අඳුරන රඳුරන මේ මිනිස්සෙක් වීමේ වටිනාකම තේරෙනවා. ක්ෂණ සම්පත්තියේ වටිනාකම තේරෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් සබාගත වෙන්නේ නැතුව පිටිසට යන්නේ නැතුව මේ හිත නිතරම අජත්ත ගෝචර නික්ලිෂී භූමිය පවත්වා ගැනීමට ගියොත් මේ ජීවිතේ වටිනවා. මේක ජීවි එක දවසක් ජීවත් වෙන එක වටනවා කියලා කියනවා අවුරුදු 100ක් නිකන් සාමාන්‍ය භාවනාවේ සතියෙන් තොරව ගත කරනට වැඩියි. තා මේ දවස් ටිකේ ඒක වැඩි කර ගැනීම සඳහා උත්සාහ කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේට ආදුනික වෙමි. සක්මන් භාවනාව පරයන්ක භාවනාව පිළිබඳව ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් සියලු දෑ තේරුම් ගතිමි. පරයන්ක භාවනාව මගේ ශරීරයේ තුඹසක්සේ සලකාගෙන ඇස කන නාසය දිව යන හිල් හතර වසාගෙන නාසයෙන් පිටවන හුස්ම රැල්ල බැලුවෙමි. විනාඩි 25කට පමණ පසුව දන හිසේ තද වේදනාවක් ඇතිවිය. මම වේදනාව මෙනෙහි කළෙමි. හුස්ම රැල්ල එලෙසම පවත්වා ගතිමි. කාලයේ අවසාන වේගන එන විට කහපෑති ආලෝකයක් දැర్శණය විය. කැබලි කැබලි වශයෙන් සිනිදු සුදු කුළුන් වැනි වලාකුළු කීපයක් පාවී ගියේය. සක්මන් භාවනාව. වැලිමලුවේදී දෙපයට සිසිලසක් දැනිනි. ඇස පමණක් විවර කරගෙන අනෙක් ඉඳුරන් ආවරණය කරගෙන බඹයක් පමණ දුර බලමින් පාදයේ සීය පිහිටුවෙමි. වම කියන විට ශරීරයේ වම් පාදයේ මතත් දකුණ කියන විට දකුණු පාදයේ මතත් රැඳෙන බව නිරීක්ෂණය කළෙමි. ලනුපැදුරේ ගොරෝසු බව අත් දකිමි. අනෙක් ඉඳුරන් ආවරණය කරගෙන දැස පමණක් විවර කරගෙන බඹයක් පමණ ශරීරයේ පාදයේ සිහිය පීඨවමි. හීල් දාණය සහ දහවල් දාණය ලබා ගැනීමට සතියෙන් පියවර තැබිමි. ඇස්සර අනෙකුත් ඉඳුරන් ආවරණය කරගෙන දාණය ගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ ඉදිරි කටයුතු පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මෙම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. උපදේශ බොහොම උමනාවෙන් එකතු කරගෙන තියෙනවා. නමුත් විනාඩි 25ක් විතර වගේ පරියන්කේ මූල කර්මස්ථානයේ හිටියයි කියලා තියෙනවා. කිසිම තොරතුරක් මූල කර්මස්ථානෙන් අරගෙන නැහැ. ඒකේ ස්වභාවික ලක්ෂණ බලලත් නැහැ, ගති බලලත් නැහැ, භාව ලක්ෂණ බලලත් නැහැ. ඒ නිසා මේ 25ක් හිටපෙකේ තොරතුරු ටික සභාවට දැම්මනම්, වார்த்தාවට දැම්මනම් මේකේ තියෙන වටිනාකම කීලිවර කරන්න බෑ. නිසා ඔක්කොම කරලා මේ ලැබිච්ච අවස්ථාවේ අරමුණේ සටහන, අරමුණේ ආකාර, අරමුණ වැටෙච්ච ඇති ලියන එක තමයි වාර්තාවේ වැඩි බරක් එන්න ඕනේ. අනිත් දවසේ උත්සාහකරනද ඇගේ තාක් දුරට අරමුණේ ඉන්නකොට අරමුණ පිළිබඳ අත්දැකීම ඉදිරිපත් කර පමණ තමයි ආනිසංස ලැබෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව ගැටලුවක් නොමැතිව සතියෙන් කරගෙන යනවා. පර්යංක භාවනාව මූල කර්මස්ථානය උනේ නාසිකා අග්‍රය මත හුස්ම රැල්ල බැලීමයි. නමුත් දවස් දෙකක පටන් මට හුස්ම රැල්ල නාසයට නොදැනේ. මට නිින්ද ගිහිල්ලාවත් නැහැ. සතියෙන් පැයක් බලාගෙන සිටියත් පෙර පරිදිම නොදැනේ. හෘද ස්පන්දනය සමග උදරයේ චලනය වීම සියුම්ව දැනේ. එම தત્ත්වය සාමාන්‍ය දෙයක්ද ගැටලුවක්ද කියා මට කරුණාවෙන් පහදා දෙන ලෙසින් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සංසාර දුකෙන් අත් මිදීමට මේ භවයේම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. ආනාපානේ බැලුවා නම් ආනාපාන නොපෙණියයි. ඒක පිම්බීම හැකිලිම එනවා. ඒක බලන්න ඒකත් නොපෙණියයි. වර්ධි ගැස්සන බලන්න ඒකත් නොපෙණියයි. බලන බලන බලනදී ඒ දුර වෙනකොට අලුත් දෙයක් අල්ලන්න යන්නේ නැතුව අර බලපු දේ දුරු වුණා කියන එකේ අදහස හිත තියාගෙන ගියොත් ආනිසංස ලැබෙනවා. ඒක වෙච්චාම තව එකක් කල්නවා ඒක වෙච්චාම තව එකක් කල්නවා එතකොට අත්ෙන් අත්තට පයින් කුරුල්ලා තෙමිලා නැහිනා වගේ මේ භාවනාව අලුත් වෙනවා අමු වෙනවා ඒ නිසා යමක් සියුම් වුණා නම් ඒ සියුම් භාවයේ අසුරුකරනද ඒ වෙනුවට වෙන එකක් හොයනවා කියන්නේ සියුම් භාවයට කැමති නැහැ ගොරෝසු එකට කැමති ඒ කියන්නේ ගොරෝසු කෙලෙස් වලට කැමති සියුම් වෙනාට කැමති නැහැ ඒ නිසා ඒක දැනගෙන එක අරමුණක් කරගෙන ඒක සියුම් කරගෙන ඒ සියුම් භාවයේම ගත කරන්න ආය ගොරෝසු වුණත් ආයේ අරමුණමයි ආයසිමුණත් ඒ අරමුණමයි. එතකොට ගමනක් තියෙනවා. වරින් වර අරමුණ මාරු කරන්න ගියොත් බත්තලිය ඉදෙනකොට අමු වතුර අලි වතුර වැක්කිරෝ වගේ මේ ඉදෙන්නේ නැහැ. කුදන් ගැහෙනවා වැඩි. ඒ නිසා පුළුවන් තරම් එකක් අරමුණක් දිගේ යන්න සියුම් භාවය හොඳයි ගොරෝසු භාවයට වැඩි කියලා කියපු කාරණාව මතක තියාගන්න. තෙරුවන් සරණයි. පර්යංක භාවනාව. මම භාවනාවට වාඩි වී ආස්වාස ප්‍රස්වාස යනුවෙන් නාසිකාග්‍රය වෙත සිත යොමු කළෙමි. ආස්වාස ප්‍රස්වාස විනාඩි කිහිපයක් මෙනෙහි කළෙමි. දකුණු නාසිකාග්‍රයෙන් ඇතුල්වන හුස්ම රැල්ල වේගයෙන් ශ්වාසනාල ඔස්සේ පහතට යන බව දැනිනි. දිගින් දිගටම භාවනාව මෙනෙහි කරෙමි. ආස්වාස ප්‍රස්වාසයයි සිතමි. අනතුරුව පෙනහැලි උස් පහත් වන ආකාරයේ දැනුනි. ඉන්පසුව සුලන් රැල්ල මක් වීද. ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමි. තවත් පහතට තෙරපෙමින් උස් පහත් වන ආකාරයේ දැනුනි. දිගින් දිගටම භාවනාව මෙනෙහි කළමි. සුලන් රැල්ල ආපසු එන බව වැටහුණි. එම ප්‍රස්වාස දීර්ඝවත් උණුසුම්වත් වම් නාසිකාග්‍රෙන් පිටවන බව දැනුනි. ආස්වාස ප්‍රස්වාස භාවනාවේදී මගේ සිත පිටතට ගියත් ඒ විගසම මගේ සිත මූල කර්මාස්ථානයටගෙන නැවත ආස්වාස ප්‍රස්වාස යනුවෙන් මෙනෙහි කරමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය නිවන් සුව පතමි. ඔය නැවත මෙනෙහි කරපුවම අරමුණට ආවා අරමුණ මෙනෙහි කරා කියන එක ඇත්තටම හිතුවා විතර නැත්නම් ඇත්තටම ආවද කියලා ප්‍රත්‍යක්ෂණය කරලා බලලා මොකෙන්ද දැනගත්තේ පිටිකේ හිත අරමුණට ආවේ කියන කාරණාව විහිලි කරන්න පුළුවන් නම් මේ ඊගා භාවනාවේ පාඩම තමයි. හිත ආවට බෑ ආව බව දැනගත්තේ කොහොමද කියලා දකින්ද දැකලා වාර්තාගත කරන්න. ඒකවල තව ඉදිරියට යනවා පියවරක්. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. පාදවලට සිත පිහිටවා සක්මන් කළෙමි. පාද චලනය උස්වනවා, ගෙන යනවා, තබනවා ලෙස ලෙස මනාව නිරීක්ෂණය විය. අවස්ථා කීපයක පමණක් හිත මූල කර්මස්ථානයෙන් පිට ගිය බව දැනගතිමි. එවිට පාදවල චලන අවස්ථා මෙනෙහි කොට සිත මූල කර්මස්ථානයට ගතිමි. සිත සතිය තුලම විය. විටින් විට විවිධ බාහිර අරමුණු පැමිණියද ඒවා වෙන වෙනම දැනගතිමි. නැවත මූල කර්මස්ථානයට සිත ගැනීමට අපහසු නොවිනි. මේ අතර මුහුණ බෙල්ලේ හා දකුණු අත වැනි ප්‍රදේශවල කුඩා සතුන් දඟලන ස්වභාවයක්ද ඉදිකටු වලින් අනින්නාක් මෙන් විය. මෙලෙස සක්මන් කොට පර්යංකයට වාඩි වුනිමි. පර්යංක භාවනාව සක්මන තුල පිහිටි ඒකාග්‍රතාවය තුල පර්යංකයට වාඩි වුනිමි. ඒ මනා සතිය තුලම විය. මූල කර්මස්ථානය වන ආස්වාස ප්‍රස්වාසයේ මුලදී ප්‍රකට විය. එය සියුම් මෙන්ම තීව්‍ර විය. එය මදකින් තුනී වී නැති වී ගියේය. නැවතද ප්‍රකට විය. නැවත තුනී වී මෙනෙහි නොවිනි. මේ දෙස වඩා තීව්‍රව නිරීක්ෂණය කළෙමි. එවිට සිතෙහි අරමුණක් නොමැති බවත් ඒ තුලද සතිය හොඳින් ඇති බව දැනගතිමි. එම අවස්ථාවේ සතිය ආනාපානයේ ප්‍රකට අවස්ථාවේ සතියට වඩා තීව්‍රව මෙන්ම නොසැලෙන බවද වැටහිනි. වරහන් ඇතුලේ අරමුණ ඔස්සේ සිත සැලෙන බවක් නොවුන නිසා එය දැනගතිමි. මෙවිට සිතේ ප්‍රභාස්වර භාවයේද වැඩිය. නමුත් ටික වේලාවකින් මූල කර්මස්ථානයේ නැවත ප්‍රකට විය. පූජනීය ස්වාමින් වහන්සේ මෙම අරමුණ නොමැති අවස්ථාවට සිතපත් වූ විට එය හා සතිය ඉදිරියට වැඩි දියුණු කර ගැනීමට කුමක් කළ යුතුද? මාගේ භාවනාව ඉදිරියට පවත්වා ගැනීමට දියුණුවට උපදෙස් පතමි. පූජනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ඔයිට සරලයි එකයි උපක්‍රම තියෙන්නේ. ඒක ලෑස්තිලා යන්න. භාවනා හරිනම් එන්නේ සිුම් වෙනවා. නොපෙනී යනවා. ඒක ලෑස්තිලා ගියාම ඒක නිකන් පාවඩේ ධර්ම වගේ මනස සකස් වීමක් වෙනවා. ඒක වෙන්නේ එක සැරයක් හරි ගිය කෙනාට විතර අලුත් කෙනාට වෙන්නේ නැහැ. ඊයේ කෙනාට Taman ඒ ගිය පාර අත්දැකීම මේ ශරීරයට වාසියට ගන්නෙ ඒ සියුම්මේම අපේක්ෂාවෙන් අපේක්ෂා කරනවා කියන්නේ ඉල්ලනවා කියන එක නෙවෙයි ලෑස්ති මනසකින් අනිකයි කරන්න දෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දකුණ වම ලෙසින් අරමණ සක්මන අවසන් වනතුරම ඇවිදින බව දැනෙමින් සක්මනේ යෙදෙමි. වමනාවෙන් බැලුවත් බැලුවත් විටින් විට දෙපතුල්හි ස්පර්ශයේ වෙනසද පාදයේ බාර මාරු වෙන බවද එසවීම තැබීමේදී පාදයේ සැහැල්ලුව බර බවද සුමුදු ගොරෝසු උණුසුම් සිසිල් බවද දැනේ. සක්මන ඔහේ සිදුවේ. සිත සිතවිලි ඔස්සේද ගමන් කරයි. කොයිතරම් සිත පිට ගියත් නැවත සක්මනට සිත පැමිණේ. සක්මන අතරතුර සිතවිලි ඔස්සේද සිත ගමන් කරයි. නමුත් කිසිම තැවුලක් නැත. සක්මන හැරෙන අවස්ථාවේදී බොහෝ විට සිත පිට නොයයි සිතිවිලි නොයේයි සක්මනේ සක්මනේ සංදිස්ථාන දෙක අතරදී සිතට අතරදී සිතට සිතුවිලි ගලා එන්නේ. ජීවිතය දෙස බැලුවට බැලූ විටද එලසමය. සන්ධිස්ථානයකදී අකරතැබ්බකදී කරදරයකදී අමලියකදී සතිමත් භාවයේ තීරවය. පර්යංකේදී දැන් මෙතනයි කයට සිත යොමු කර සිටින විට ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන බව මොහොතකට දැනී නොදැනී යයි. තවත් විටක සිතුවිලි තියෙද්දීම නාස්පුඩු අසල ආස්වාස ප්‍රස්වාසයේ පෙනේ. සිහිය සිතවිලි තුලය. සිහිය සම්පූර්ණයෙන්ම ආස්වාස ප්‍රස්වාසයට ආවිට නාසිකා අග්‍රයේදී පෙර පෙර දුටු චලනය තද ගතියට රළු ගතියකට දැනුනි. බොහෝ පර්යංකයන්හි හුස්ම රැල්ලේ දැනීමක් ඇත්තේම නැත. පර්යංකය හිඳ සුවළු වේලාවකින් කයේ දැනීමක් නැතුව යයි. සිත පමණක් පවතී. කයක් නොදැනුණත් හිස් අවකාශයේ සිටියත් මමයා සිත තුළ සිටින බව දැනේ. තවත් විටක සිතුවිලි තුලින් හිස් අවකාශයට පැමිණේ. නින්දක් නොනින්දක් වැනි ස්වභාවය සතිමත්ව සිට නොදන්නා තැනකට ගොස් නැවත ඊ타ම ඊ타ම ඊ타මස් සියුම් හුස්ම නාසිකා අග්‍රයේ දැනීමෙන් සතිය දිගටම පැවතුණු බව දනිමි. නැවත දැනීමට ඒම කයේ වේදනාවකට හෝ බාහිර ශබ්දයකට ස්පර්ශයකට හෝ එක් එක් පරයන්කෙහිදී වෙනස්ව සිදුවේ. එක් පර්යංකේදී කිහිප විටක් මෙයම සිදුවේ. මෙම తත්වය දීර්ඝ කාලයක් පවතී. දෛනික ක්‍රියාවලිත් භාවනාවත් එකක්සේ හැඟේ. තවදුරටත් දියුණු කර ගැනීමට උපදේශක් කරුණාවෙන් ඉල්ලමි. නිර්වාණ සුව අත්පත් වේවා. මේ කෙනාට අර සිද්ධි බහුල භාවය වැඩි වෙනකොට සතිය වැඩි වෙනවා. කරදර වැඩි වෙනකොට සතිය වැඩි වෙනවා. ඒකාකාරී වෙනකොට සතිය අඩු වෙනවා. ඒ කියන්නේ මේ ගොඩක්ම සතිය හරියන්නේ එදිනදා වැඩවලදී. එහෙම කෙරුවයි කියලා පරියන්ක නතර කරන්න එපා. සක්ම නතර කරන්න එපා. නමුත් ගෙදර වැඩ කරනකොට උදේ නැගිටිනකොට ගත්ත සතිය නිදාගන්න යන කම්ම තියෙනවා කියලා දවස පුරා උත්සාහ කරන්න. ඒක ලොකු සතුටක් ඇති වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ මම සතිය පිහිටවාගෙන සක්මන් භාවනාව කරන විට ලනුපැදුරේ දෙපා තබන විට ලනුපැදුරේ තිබෙන ගොරෝසු ගතිය විලුඹේ සිට ඇඟිලි දක්වා දැනෙන අතර දනිස්වල මෙන්ම පිපුලේද මද වේදනාවක් දැනේ. නමුත් මම හිත එයට නොයදවා තව දුරටත් දෙපා සිහියෙන් යුතුව තැබුවෙමි. මේ අනුව වේදනාව තුනී ගොස් නැවතත් ගොරෝසු ගතිය ඇතිවිය. මෙය අවට සද්දද নিরතුරුවම ඇසුනි. නමුත් මම ඒ සැමට කන් යොමු නොකොට සතිය දෙපා වලටම ආයාසයෙන් ගත්තේය. මේ අනුව ඇතිවෙමින් නැතිවෙමින් පවතින ස්වභාවය මට දැනිනි. පර්යංක භාවනාවට සිත යෙදීමට විනාඩි 5ක් පමණ හුස්ම ගැනීම සහ පිටවීම ගැන බලා සිටින විට පැහැදිලි ආලෝක දර්ශන දැකිය හැකි විය. ටික වේලාවකදී මෙය නොපෙනී ගොස් නැවත ශාරීරික වේදනා දැනෙන්නට විය. හිත විසිරී වෙන අතකට යොමු වී නැවත නැවතත් සිහිය පීඨවා හුස්ම රැල්ල දෙස බැලූ විට කෙටි සහ දිග සුසුම් වැටුම් වැටුණ අතර බඩ පෙදෙස් උස් පහත් වන බව දැනිනි. මෙය පහදා දෙන්න. අහන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ මොකද්ද පහදා දෙන්න තියෙන්නේ. ඒ දැනෙන දේ වර්තා වෙලා තියෙනවා. පහදන්න ඕනේ නැහැ. ටිකට බලන්න මේ වගේ දැනෙන වෙලාවට මේ ප්‍රශ්න කරන්නේ නැතුව සැක කරන්නේ නැතුව විචිකිච්ඡා කරන්නේ නැතුව දිගට පවත්තන එක තමයි කරන්න තියෙන්නේ. පහද පහදා ඉඳ ගියොත් වෙන්නේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න හදනවා. වගේ අහුවෙච්චාම දිගටම සතිය පවත්තන එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වාදයේ පාදයේ වැලි මත ලනුපැදුරේ සියුම්ව ඝනව උණුසුම්ම මෙන්ම සිසිල්ව ස්පර්ශවන අයුරු 3-4 දිනයන්හි මනා අවබෝධයක් ලබාගත් අතර ඔබ වහන්සේගේ දේශනා ඔබ වහන්සේ දේශනා කළේද එය දිගටම සිදු කරගෙන යන ලෙසයි. පාදයේ ඉදිරියට තබන විට ශරීරයේද මදක් ඉදිරියට යන හැටිත් ශරීරයේ බර පාදයෙන් පාදයට හුවමාරු වන බවත් මම අත්විඳිමි. පාදයක් ඔසවා බිම තබන විට දණහිස උකුල්ලට සහ උදරයට එය දැනෙන අයුරු මම පසක් කර කරගත් අතර වරකට දෙවරක් සිත අරමුණෙන් පිට පැන්නා පැන්න අතරම නැවතත් ෂණයකින් මූල කර්මස්ථානයට පැමිණේ. ඉන්පසු උකුල්ලට පාදයක් සමගම එහා එහා මෙහා වන සැටිත් පාදයේ පටවිය ගැටෙන විට උදරයට එය දැනෙන සැටි දුටිමි. තව දුරටත් මනස ඒ අරමුණේම තබා කොඳුයට පෙළ පපුව උගුර දෙයත් වල මණික් කටුවට එනතුරු සිදුවන චලනය ගැස්ම හඳුනාගත් අතර අවසාන වශයෙන් හිස තුලද යම් ගැස්මක් ඇතිවෙන බවද අවබෝධ විය. ස්වාමින් වහන්ස මෙතෙක් මාගේ සක්මන් භාවනයේ වේ තොරතුරු මෙසේයි. තවදුරටත් සක්මන් භාවනාව ඉදිරියට කරගෙන යාමට මා විසින් කළ යුත්තේ කුමක්ද යන්න දේශනා කරනු මැනවි. පර්යංක භාවනාව. ඊයේ දිනේදී කිසිදු ලෙසකින් එක්තෙන් සිතක් පර්යංක භාවනාව සඳහා නොතිබුණු අතර මා ඒ වෙලාවෙත් සක්මන්ව ගත කළේය. මේ පින ඔබ වහන්සේගේ නිවන් පිණිසම පත්වේවා. සක්මන සාර්ථකයි කියලා හිතනවා නම් සක්මනේදී අපි බලන්නේ පතුල් විතරයි අනිකුත් දිනදා වැඩ කරනකොට අතුල් පතුල් දෙකම බලන්න වෙන වෙලාවට ඇවිදිනකොටත් සක්මනේ තියෙන ලකුණු ටිකක් හරි අල්ල ගන්න බලන්න. එතකොට සක්මනම අනිකුත් වැඩ දක්වා ඉතිරි පැතිරි යන ගතියකට එයි. ඒකේ හොඳයි කියලා හිතන වෙලාව කියලා පරියන්කේට දාලා බලන්න. සක්මනේ තමයි ගොඩක් වෙලාවට ඔය මේ දවස පුරා කරන වැඩවලට සතිය පිටවන්න පුළුවන් වෙන්නේ. මළුවෙන් පිට ඇවිදිනකොටත් අත් දෙකට අහුවෙන දේත් කකුල් දෙකට අහුවෙන දේත් දෙකටම හිත යොදාගෙන ඉනකොට දවසම සතියෙන් ඉන්න පුළුවන්. තිසරණ සරණයි. ගරු ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේ සඳහන් කළ පරිදි ආයතන පහෙන් ගෝචර වන පස ඉඳුරන් පිනවීම මායයට අසුවීමක් වන බව කීවානේ. ඒක නේද ස්වාමින් වහන්සේ සමහර අයට තරහ ආවිත ආවිත මාර වෙලා කියලා සාමාන්‍ය භාවිතයේදී කියන්නේ. එවිට ඒ අයට ඕනම නරක වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. සතිය වැඩිවීමෙන් පංච ඉන්ද්‍රයන් පිනවීමට යොමු නොවි ඒ ගැන විමසා සිහිනුවණින් හොඳ වැඩවලට යොමු කරගත හැක්කේ කෙසේදයි ඔබ වහන්සේගෙන් උපදෙස් කරුණා මෙත් සිත් ඇතුව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වී නිවන් සුවයට පැමිණේවයි මම ප්‍රාර්ථනා කරමි. ඕ මේවා නිකන් බයිලා කතා. ඉතින් ඒක තමයි මේ කරන්නේ. ඉතින් ඔක් කරගෙන යන්න ඉතින් කියනවා ওই රාගෙටයි ද්වේෂයයි ආවට පස්සේ සීමාව නැහැ. ඒකට ඕනම දෙයක් කැපයි. කේන්ති ගියාම යුද්ධ කරනකොට ඕන දෙයක් කැපයි. රාගය ඇවිල්ලා මෛතුන සේවනය කරනකොට ඕනම දෙයක් කැපයි. ඒකට යක්ෂයා ආවිස් වෙන්නේ තරහ ගියාම විතර නෙවෙයි. ආදරය කරනකොටත් යක්ෂයා තමයි. ප්‍රේම කරනකොටත් යක්ෂයා තමයි. තුන්වෙනි එකක් තියෙනවා නම් එහෙම ඕනෙම දෙයක් කැපයි විපස්සනාව තමයි. ප්‍රේමෙටයි යුද්ධෙටයි විපස්සනාටයි ඕනම දෙයක් කැපයි. ඉතින් ඔය මේක තමයි අපි මේ කර කර ඉන්නේ යන්න යන දවසේ තමයි මේ ප්‍රශ්නේ අහන්න තිබ්බේ. අනේ සාන්ත මේක පොඩ්ඩක් මට කියලා දෙන්න ඕක කියලා. මුගද දෙනෙක් අහනවා යන දවසේ අනේ සාන්ත දැන් නම් තේරෙනවා මට යන්න පොඩ්ඩක් කියලා දෙන්නයි කියලා කියනවා. ඒ ඒට ඒ අනේ ඒ පැත්තට යන රචනයක් මේක. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස මම ආදුනිකෙක්මි. මා මීට පෙර ඔබ වහන්සේගේ කමඨහන් වාර්තා කළමි. වේදනා සමග වරහන් ඇතුලේ කයේ භාවනාව කරගෙන ගිය සැටි විස්තර දැක්වුවෙමි. දැන් මම ආනාපාන සතියේ සිත පිහිටවාගෙන සිත විසිරෙන්නේ නැතුව භාවනා වඩමි. නාසයේ අග සිත පිහිටාගෙන හුස්ම රැල්ල පෙනෙන ආකාරයේ රළු ගති, සිනිඳු ගති, රස්න, සීතල හා නානා විදියට සිතට දැනෙනවා. ගරු ස්වාමින් වහන්සේ මට ඇති වෙලා තියෙන ගැටලුව මා ඉඳගෙන සිටින ආසනයේ විටක තද කළු ගලක උඩ ඉන්නා හැටියත් තවත් වරක ඊතා සිනිදු සුව ආසනයක් ලෙසද දැනෙනවා. තද ගතිය තිබුණත් සියුම් උනත් උපේක්ෂාවෙන් විඳගෙන සිත සුලන් රැල්ලේ පාත්වනවා. ඒත් මට සෑම වෙලෙම වෙනස් වෙන්නේ ඇයි කියා පහදා දෙන සේක්වා. සුව අසුනේදී කය නැතුව ඉන්නා වගේ දැනෙනවා. ගල් ආසනයේ ඉන්නා විට අතපය බෙල්ල දරදණු වුණා. මම සිත සමග සටන් කළා. සක්මන් භාවනාව මුලින්ම මම වම දකුණ ආදී වශයෙන් දෙවනුව ඔසවමි තබමි ආකාරයෙන්ුත් යටිපතුලේ ස්පර්ශයට සිත තියාගෙනම සක්මන් කළා. ඒ ගැන හරි සතුටුයි. සිත ඉවතට ගියේ නැහැ. කෙමෙන් පියවර ඔසවමි ගෙන යමි තබමි අන්දමින් කරගෙන ගියා. මගේ සිත මටත් වේගයෙන් ගියා. යටිපතුලේ විලුඹ මැද ඇඟිලි මේ සෑම දෙයක්ම ප්‍රකට වුණා. ඒත් එය මට අපහසු වුණා. මට සිත වේගයෙන් බල කරනවා. එවිට මම චක්‍රයක් වාගේ දෙපා යනවා. එවිට මට චක්‍රයක් වාගේ දෙපා යනවා වැටහුණා. වරහන් ඇතුලේ කබල් රෝදයක් වාගේ. දැන් මම එය කරන්නේ නැහැ. මා වැටෙයිදෝ කියා සිතුන නිසා. ඒ පහදා දෙන සේක්වා. මෙය කියවන වැඩසටහනේ පාලිකා තුමියට දහම් ගුණ පහළ වේවා. අපේ ස්වාමින් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. ඔය මේ දේවල් වෙනස් වෙනකොට කබල් රෝද, බකල් රෝද වෙනස් වීම තමයි පෙන්වන්නේ. ඉතින් ඒවා ප්‍රශ්න කරගත්තොත් ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ. මුල් කොටසේ රචනයේ එක ආසනයක ඉන්නකොට වේලාවක ගොරෝසුකමක් සියුම් බවක් වැටෙනවද? නැත්නම් ආසන දෙක තුනක ඉන්නකොටද කියන එකවත් අහගෙන ඉන්නකොට වැටෙන්නේ නැහැ. ඒ නිසා කොයි එකද කියන්නත් මේ හිතත් එක්ක රණ්ඩු කරනවා කියලා කියන්නේ මේ අනිත්‍යතාවයත් එක්ක රණ්ඩු කරනවා කියන එක. ඒ නිසා අනිච්ච සංඥාවෙන් භාවනාවට යන්න එතකොට තමයි තේරෙයි භාවනාවෙන් ලැබිච්ච හැම ප්‍රතිඵලයක්ම ප්‍රශ්නයක් කරගෙන තියෙයි. අනිත් දවසේ ප්‍රශ්න කරන්නේ නැතු එක ප්‍රතිඵලයක් වශයෙන් හිතාගෙන ඉදිරියට යන එකයි දෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ හොඳින් ආලෝකය ඇති තැන මට පර්යංක භාවනාව හොඳින් වැඩේ. හෙවණැලි සහිත අඳුරු තැන්වල එලෙසින් නොවැඩේ. එහි විශේෂත්වයක් තිබේද? සති සතියෙන් පිඩක් පිඩක් පාසා ආහාර ගන්නා විට වෙනදාට වඩා ගන්නා ආහාර ප්‍රමාණය අඩුවේ. සතිය ගිලිහි ගිය විට ආහාර ගන්නා වෙලාවේ ඊතා අශීලාචාර බවක් එහි ඇති බව පෙනේ. මෙයද චක්කායතනයට මෙන්ම ඊතා භයානක කෙලෙස් වගුරුවන ආයතනයක් බව පෙනේ. වැසිකිලි කැසිකිලි කරන විට සිහියෙන් බලා සිටිද්දී මනාප අමනාප බව බහුලව සිදුවෙන බව පෙනේ. මෙයද අපට මෙතෙක් හසුන වූ දැක්මකි. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඔය අපි ගිය වෙලාවේදී කියනවා මේ කොන්ෆරන්ස් එකට ඉස්සලා දාසේ අචාන් බ්‍රම් ඇවිල්ලා ටෝක් එකක් දුන්නා. ඔක්කොටම පොදුවේ කිව්වා කැසිකිලි කරලා කරපු එක දිහා පොඩ්ඩක් බලන්න එකව කහ පාට කැලි එක එක ඇදට පිටලා තියෙන ඇටි හරියම ලස්සනයි කිව්වා. බලලම යන්නේ කියලා කිව්වා. ඒක තමයි භාවනා. ඉතින් අසු භාවනා කරන රෝකොත් වලට යන්න ඕනේ නැහැ. කක්ක කරලා ඒ පොඩ්ඩ හොදන්න ඉස්සලා බලන්න මේක දිහා. ෂෝ. ඊක කවුරුත් ඇවිල්ලා මේක අසුබයි කියන්න ඕනෙත් නැහැ. දුක්ඛයි කියන්න ඕනෙත් නැහැ. කෙලින් නැහැ නේ. බල්ලගේ එකක් තියෙන ඇද වෙලානේ. ඒ හැටි. ඒක විදහාට හොදලා ඇවිල්ලා ඉතින් අනිච්ච දුක්ඛම් කරනවා. ඔය පේන ටිකම අනිච්චන් දුක්ඛම් බලනවා නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒව ඇවිත කියනවා. අපිට වෙලාවක් නැහැ මේවා දිහා බලන්න අපි මේවා නිත්‍ය සුඛ සුබ කරන්න හදනවා. ඒ නිසා විදියට බලන්න ගියාම මුළු ලෝකෙම භාවනාවක් වෙනවා. හැමදාම භාවනා මධ්‍යස්ථානක ඉන්නා වගේ පේනවා. මුළු කයම බුදුහමඳුර වගේ පෙනේ. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සිත සිතිවිලි වලට වැටෙන ස්වභාවය නිරීක්ෂණය විය. සිතේ ඇතිවන රූපයක් අනුව ඒ රූපයට අදාළ සිතුවිලි එක දිගට හටගනී. පෙරලද විඳීමක් දැනි ඒ වේදනාවට අදාළ සිතුවිලි එක දිගට ගලායි. සිත අරමුණකට ගිය බව දැනි මූලික කමඨහන සිහිය පීඨවන්ට ගත් විට පිටගිය සිහිය සක්මනට එන්නේ පැවති අරමුණ බොඳ වී ගොස් භාවනා අරමුණට අනාවරණය වන ආකාරයෙනි. තේරෙන්නේ නැහැ වාක්‍ය මොකද්ද ලියලා තියෙන්නේ කියලා තේරෙන්නේ. ආයි කියවා. සිත අරමුණකට ගිය බව දැනි එතන ස්වාමීන් වහන්සේ පිට ගිය වෙන්න ඕන. මූලික කමඨහනට සිහිය පීඨවන්නට ගත් විට පිට ගිය සිහිය සක්මනට එන්නේ පැවති අරමුණ බොඳ වී ගොස් භාවනා අරමුණට අනාවරණය වෙන ආකාරයකිනි. ඔය මේක වචනේ තුන තුන ලියලා තියෙනවා. ඒ නිසා අහගෙන ඉන්න කෙනාට හරි අමාරුයි. මේ ලේඛන රචනය අනුව සංකර කරලා තියෙනවා. කියන අදහස නම් හොඳයි. නමුත් අර ඉදිරිපත් කිරීමේදී මේ කියවන එක්කනටත් මම හිතන්නේ වයර් මාරු වෙනවා. අහගෙන ඉන්න එකටත් වයර් මාරු වෙනවා. වයර් මාරු වෙන්නේ නැද්ද? ඒ නිසා මේකම නැවත බලලා ආයෙත් ලියන්න. ඒකෝට තමයි තේරෙයි. හිතට තියා කරන්න පුළුවන් එක වැඩයි, එක වැඩක් කරනට අනිතව බොඳ වෙලා යනවා ඒක හැටි. මේක ඊට පස්සේ තියෙනවා ස්වාමීන් වහන්සේ එසේම ඇතැම් අවස්ථාවක අරමුණෙන් පිට ගිය සීය ආයාචනයකින් තොරව එකවරම අරමුණට ඊතා වේගයෙන් කඩාපනි. ඒක තමයි ඒක තමයි අපි භාවනා කරලා තියෙන ප්‍රතිඵලය. ඒක ওই තරම් කඩ කඩ කඩාපයින් ගතියක් නෑ. ඒ තමයි අපි උපයලා තියෙන එකම දේ මේ මුළු ජීවිතේම. ඒ ගැන හොඳට සාදර වෙලා ඒ ගැන වාක්‍ය 3-4ක් කියන්නේ. ඒකට රචනය හරිම ලස්සනයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන වැලිමනුවේ සක්මන් කරන විට ශරීරය ඇදගෙන යන්නා වැනි හැඟීමක් දැනුනි. ඉන්පසු පර්යංකයට ගියමි. එහිදී පර්යංකයේදී එහිදී වෙනදට වැඩි වේලාවක් සතියෙන් සිටීමට හැකිවිය. එවිට ශාන්ත වූ සතුටු බවක් දැනුනි. සැහැල්ලු බවක්ද දැනුනි. ඉදිරියට මූල මේකේ තියෙන ස්වාමීන් මූල පර්යංකයේ යෙදීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ සම්බුදු ශාසනය නිවන් අවබෝධ වේවා. කොච්චර ආයසරයක් අර මේ හන්දාවට සක්මන් භාවනාවේ පරියංක භාවනාවේ වීඩියෝ පරිදි පෙන්නන. ඒකට ආයසරයක් මූල පරියංකයයි ඔක්කොම ටික හම් වෙයි. ඒක හොඳයි. සක්මන් භාවනාවේ පරියංක භාවනාවේ නැවසරයක් බලන්න. එතකොට අලුත් වීමක් වෙනවා කමටහන්. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස. සක්මනේදී පාදයේ ස්පර්ශයට සිත යොමු කරමි. નિરાයසෙන්ම තද ගති මෘදු ගති ආදී ස්වභාව ලක්ෂණ ප්‍රකට වේ. අවට කොපමණ රූප ශබ්ද ආදිය තිබුණත් ඉන්වන බාධාවක් නොමැති තරම්ය. මා අවට නිරන්තරයෙන් පිකීප දෙනෙක් එහා මෙහා යන බවද දුටුවෙමි. අනතුරුව මුළු ප්‍රදේශයම පෙනෙන නමුත් එකක් කේන්ද්‍ර කොට බැලීමක් නොවන බව අද්දුටුවෙමි. එනම් පෙනුනත් බැලුනත් පෙනුනත් බැලුනේ නැති බවයි. ශබ්ද කෙරෙහි කෙරෙහිද එසේම එසේම විය. ඇස්වසා සිටින විට ඉරියව් වලදී අරමුණු ඊතා සියුම් වී ගිය පසු කොපමණ බලා සිටියත් නොපෙනෙන ස්වභාවයක්ද විය. තවදුරටත් සතිය පැවැත්වීමේදී ඇස කන ආදී ඉන්ද්‍රයන්ගෙන් ගන්නා අරමුණු වලින් කෙලෙස් ඇතිවන බවක් වැටහුණි. එනම් සියලුම කෙලෙස් අපගේ අසතිමත් භාවය මත ඇතිවන මුලාවෙන් හටගන්නා බව වැටහුණි. මේ බව දැක දැක තව තවත් සතිය පැවැත්වීමට උනන්දුවක් ඇති වුණි. තෙරුවන් සරණයි. ඇත්තට සතිය මේක පෙන්නලා දෙනවා. අපේ හිත හැම වෙලාවෙම රුචි අරුචි දෙක ඇති කර ගැනීමෙන් තමයි ආහාර වෙන්නේ. ඒක රුචි අරුචි ඇති කරන්නේ නැතුව සතියෙන් ඉන්න පුළුවන්. නැත්තම් රුචිකම් අරුචිකම් මනාපමනාප ඇති වෙන හැටි සතිය පෙන්නකොට ඒකම ප්‍රශ්නෙට උත්තරයක් වෙනවා. නිසා සතියමයි සතික්කෝ අහම්බික්කවේ සබ්බත්තිකං වදාහම කියලා සරුවත්‍යංශයේ සඳහන් කරනවා. මහනි සතියේ හැමතන්හිලා අපේක්ෂා කළ යුතුයි කිය. ඉතින් ඒකට එන්නේ ඉස්සලා සතිය දැනගෙන ඒක ওই විදිහට ඉතිරි පැතිරි යන්න දෙන එක තමයි ක්‍රමය. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකි ස්වාමින් වහන්සේ. මම දැන් මෙතන යනුවෙන් ඉඳගෙන ඉන්නා ඉරියව්වට සිත යොමු කරමි. ආස්වාස ප්‍රස්වාසයේ ඊතා ඉක්මනින් ප්‍රකට වෙයි. ක්‍රමයෙන් සියුම් වී ඇත්තේත් නැති නැත්තේත් නැති ස්වභාවයකටපත් වෙයි. මෙම ස්වභාවයේ වෙනසක් සිදුවන්නේ ආගන්තුක වූ සිටිවිලිවල හැලහොල්මන් නිසාය. මූල කර්මස්ථානය තලා ඔබාගෙන සිටිවිලි පැමිණියත් කම්පාවක් ඇති නොවන බැවින් නැවත ඉක්මනින් මූල කර්මස්ථානය ප්‍රකට වෙයි. නමුත් මේ හිතුවක්කාර සිටිවිලි මතුවන බව නොපෙනේ. මදක් ගිය විට පෙනේ. එවිට එම සිතුවිල්ලක් අල්ලාගෙන යාමට නොදී ඒ දෙස හොඳ විමසිල්ලෙන් බලා හිඳිමි. එවිට සිත මූල කර්මස්ථානයට යෑමට දැඟලුවත් එයට යන්න නොදීම ඉඳිමි. එවිට මම ආගන්තුක සිතිවිල්ල තුලින් මතුවන විඩාව වෙහෙස නිරීක්ෂණය කරමි. සිතිවිල්ල ගෙවී යයි. නැවත මූල කර්මස්ථානයට පැමිණ පැමිණි පසු නිදහස් සාමකාමී ස්වභාවයක් අත්විඳී. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. මෙතෙට හිතවිලි, වේදනා, සද්ද බාධා කරන්න දෙන දේ පොඩ්ඩක් ඇසුරු කරලා බැලුවොත් ඒව නපුරු නෑ. ඒකට බය වෙලා ප්‍රතික්‍රියා කරුවොත් තමයි නපුරු වෙන්නේ. ඒ නිසා හිතවිලි ආපම හිතවිලි පොඩ්ඩක් ඉන්න. සද්ද ආපුවාම සද්දත් එක ටිකක් ඉන්න. වේදනාව ආපුවාම වේදනත් එක්ක ඉන්න. ඔය කියන තරම් ඔය යකා කළු පාට නෑ. ආපහු අරමුණට දුවන්නේ නැතුව ඒකත් එක්ක ඉන්න පුරුදු වෙච්චාම ජීවිතේ මල් විහිම් පල් කියලා තමයි කියන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මේ දින කීපයේදී උදේ පාන්දර පර්යංකයට ගිය විට ආරම්භයේදී දැනෙන දුගඳක් නිසා සිත ගැටීමටපත් විය. ඒ දුගඳ වැසිකිලි වලකින් හමන දුගඳක් වැනිය. නෑ මූණ හොදලා නේද වැඩි. පොඩ්ඩක් වතුර නෑ පහුගිය ටිකේ ඒකයි. ඔය හිතන්නේ මේ අනුගේ සුවඳ කියලා. ඔය දෙපැත්තෙන් එන සුවඳ ඔය ඉන්නේ. පොඩ්ඩක් මූණ හොදලා අනම්මනම් කරලා බලන්න ඒතකොට හරියනවා. මොක මටත් එය සිතින් ඈත් කර අමතක කර භාවනා කිරීමට ඔබ වහන්සේ දුන් භාවනා උපදෙස් සමත් වේ. ඒව හරියන්නේ නැහැ. වතුරද ගන්නවා අන්න දෙකොළ තුන්කොළ මේ දසව වතුර නැතුව ආයනවා. අන්න ඒක විතරයි උපදෙස් හරියන්නේ නැහැ. ඕකට මූණෝ ගන්න ඕනේ. කට කට දත්ම දින්න ඕනේ. අඟුරු කැල්ලක් හරි අප්ලා. එතකොට ඔබ යනවා. මට මට ඇති වූ හැඟීම රාගද, ద్వේෂද, මෝහද කියා බැලිමි. ද්වේෂයක් නිසා ද්වේෂයක් කියා හඳුනා ගතිමි. මට කිසිසේත්ම අයිතියක් නැති මගේ වසඟයේ පවත්වාගත නොහැකි ඒ ගඳ මගේ නොවේ පරිසරයේ දෙකයි සිතමි. එහෙම එතකොට අපිට ද්වේෂ වෙනකොට ආසාව ඇති වෙනවා. අපිට හිණාවක් යනවා. මන්නම් කියනවා පැහැදිලිවම දත් මැදට නැසී ඇතුව සමහරට උදේ පාන්දර කට්ටිය ටෙලිෆෝන් කරනකොට මං කියන පොඩ ඈත් වෙලා කතා කරන්න කටගන් දෙනවායි කියලා. ඉන්නා වැටෙනවා මිනිස්සු. පොඩ පොඩ පොඩ ඈත්ලා කතා කරන කටගන් දෙනවායි කියනවා ෆෝන් එකේ. ඒ ගඳ මගේ නොවේ පරිසරයේ දෙයක් <laughs> කිසිසේත් නෑ පිළිගන්නේ. මේ පරිසරයේ ෂෝක් ඔයගොල්ලෝ එල්ලී ඉස්සලා. ඔයගොල්ලෝ තමයි ඇවිල්ලා මේක කැත කරලා ගඳ ගහලා දැන් ඔය ඊයේ කරපු ගත දැන් එනකොටත් කියනවා මගේ නෙවෙයි කියලා. එහෙම කියන්න බෑ. ඒ ගඳ දැනුණ නාසයේද මගේ නෙවෙයි. <laughs> නාසයේ ගඳ තියෙන කටේ. ඒ එතකොට ඔන්න ඔන්න අල්ලනවා. මගේ වසඟේ නොපවති. කවදා හෝ නැති වී යයි සිතමි. <laughs> නාසයට දැනුණු ගඳ ගඳ හඳුනාගත් නාසයේ විඥානයේ විඥාණයද ඒ වගේම යයි සිතමි. ටික වේලාවකින් ගඳ අමතක වී භාවනා කරන්නට පුළුවන් විය. ආනාපාන සති භාවනාවේදී ස්වභාවිකව දැනෙන හුස්ම රැල්ල කම්බි කෑල්ලක් ඉහළට පහළට යනවා වගේ පෙනේ. ඇස් දෙක ගිලී යන්නක් මෙන් විය. මුහුණ ඉදිරියට ආලෝක ධාරා ගලා එයි. 아무තු සූයයක් ප්‍රීතියක් දැනේ. තව දුරටත් ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් ලැබෙනසේක්වා. අපි පුළුවන් තරම් මේ වගේ ගඳ දෙන්න උත්සාහ කරනවා ඉස්සරහට ඒකට තව තවත් භාවනා හරියනවා. ඇත්තට මේ දවස්වල අඩුයි ඒක. ඒ පහුගිය ටිකේ සෑහෙන්න තිබ්බා. දැන් ඒක අඩු වෙලා තියෙනවා. අපි ඒක යථා කාලයේදී නැවත ගඳ දෙන්න උත්සාහ කරනවා. සක්මන් භාවනාව මා හොඳින් සක්මන් කරගෙන හිත සංසුන් වී ඇති විටකදී එක් යෝගිනියක් මගේ ඇඟේ වැදීගෙන ගමන් කළාය. මේ පිරිමි කෙනෙක්ද දන්නේ කියන්නේ. එහෙමනම් රාගය. ගැහණු කෙනෙක් දැක්කනම් ද්වේෂය. මගේ සතිය කැඩුනි. මට තරහ ගියා. <laughs> එහෙනම් ෂුවර් ලියන්නේ ගැහණු කෙනෙක්. ඒක නිකන් මට වුණා වගේ කියකි. හැබැයි මට ලියනව නෙමෙයි මට අදමුළු සංවිධානයේට මේ ලියන්නේ. ඒ අවස්ථාවේදී ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් මට පිහිට වුණා. ඇස හා ශරීරය මුල් කරගෙන මේ තරහ ඇතිවිය. ඇස මගේ නොවේ. ඇස දුටු ඒ වරද කළ රූපයද මගේ නොවේ. ඒ සිදුවීම් හඳුනාගත් චක්කු විඤ්ඤාණය, පොට්ටබ්බ විඤ්ඤාණයද මේ ශරීරයද මගේ නොවේ. මේ සියල්ල මගේ නොවේ නම් ගැටීමක් නැතුව එය ගණන් නොගෙන සිදුවීමක් පමණකයි සිටිමි. මගේ ඇඟේ වැදුනේ කවුද යන්නවත් මට මතක නැත. එය සිතින් හොඳටම අත්හැර ඇතැයි සතුටු වෙමි. සක්මනේදී මෙවැනි රාග, දේශ, මෝහ සිතුවිලි ආවිට සක්මනෙන් ටිකක් නතර කළ යුතු දැයි උපදෙස් පතමි. ගමන් කරමින් ධර්මතා ස්වභාවය කල්පනා කිරීම සුදුසුද උපදෙස් පතමි. ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් වූ නිවන පසක් වේවා. ඥානන්ද සාංශ කියනවා ගලක් තව ගලක හැප්පිච්චාම අ르ගලයක් නැහැ. ගලක් ඇවිල්ලා අපේ ඇඟේ වැදුනොත් අ르ගලයක් තියෙනවා. දැන් හැප්පුණේ ගෑනු ළමෙක් නම් ගෑනු ළමයට ද්වේෂයි. හැප්පුණේ පිරිමිලම කියන බිල්ලමැට ප්‍රේමී. ඉතින් ඒක ඉතින් අතර වෙලා කරනවද සක්මන් කරනවා කරනද ඕක දෙකම එකයි. ඉතින් ඒ නිසා මේ විග්‍රහය තුල අපිට විනෝදයක් තියෙනවා. වෙනද කේන්තියනදී වෙනද ද්වේෂයනදී පුදුජනන්ස අපිට විද්දා අපි විග්‍රහ කරනවා අපි සෙනගට කියනවා. කිව්වට පස්සේ පේන කොන තරම් දැනුමක් මේකේ තියනවාද? හොඳ මේ සතුටුදායක තොරතුරු රාශියක් තියෙනවා. ඒක අපි බෙදා ගන්න පුළුවන් වීම අපි ධර්ම පවුලේ එක පවුලේ කට්ටිය වගේ ඉන්නවා. එහෙම නැත්නම් ගැටුමක්. දැන් මෙතන ගැටුමේ විශාල ඥානයක් පහළ වෙනවා. අනිත් දවසේ මීටත් වැඩිය ගැඹුරු දේවල් එන්න පටන් ගන්නවා. ඊත්තුගුණ වෙනස් වුණත්, ආහාර වෙනස් වුණත්, ගැටෙන එක නෙමෙයි වෙලා තියෙන එක පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න පුදුම රසයක් එනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ මගේ භාවනා අත්දැකීම. පර්යංක භාවනාව. මට දැනෙන මූල කර්මස්ථානයේ මත වන Papua උස් පහත් වීමට සතිය පිහිටවා මම භාවනා කළෙමි. ඊතා මද වේලාවකින් එම උස් පහත් වීම සංසිඳී ගිය බැව් දනිමි. එසේ වුවද එම ස්ථානයේම සිත තබා සතිය මෙතන මෙතන යනුවෙන් අදිෂ්ඨාන සීලව ශීලීව භාවනාවේ යෙදුණෙමි. කිහිප වතාවක්ම ඇහි බැම උඩින් කම්බුලේ හිසේ මැද ස්වභාවයක් අනින ස්වභාවයක් දැනුනි. වරක් එය වේදනාවක් වේදනාවක් යයි දිගටම මෙනෙහි කළමි. තවත් විටක එය තිබියදීම සතියෙන්ම මූල කර්මස්ථානයට නොගොස් භාවනා කළෙමි. ඊටාම සුළු වේලාවකට සිත සිතවිල්ලකට ගියත් වහම මූල කර්මස්ථානයට ඒමට දැන් පුළුවන් බව දනිමි. මෙහි අඩුපාඩු ඔබ වහන්සේ පෙන්වා දෙන සේක්වා. සක්මන් භාවනාව. සක්මන ඊතා අදිෂ්ඨාන සීලිව පවත්වාගෙන යෑමට මට මම සිතට ගතිමි. කිසිම විවේකයන් නොගෙන යා හැකි බව සිතට වැටෙහි. වම් පාය තියෙන විට වම් පාය ලෙසත් දකුණු පාය තියෙන විට එය දකුණ ලෙසත් ඊතා අවධානයෙන් කරමි. ඊතා දීර්ඝ වේලාවක් මෙහිම රැඳී සිටීමට පුළුවන් අතර ඉඳ හිට වෙනස් සිතවිල්ලකට ගියද වහාම මූල කර්මස්ථානයේ පැමිණීමට මට හැකිය. පිට ප්‍රදේශයේ සාමාන්‍ය වේදනාවත් ගෙල පිටුපස වේදනාවත් අත්විඳින්නට සිදුවිය. තව දුරටත් මෙය හොඳින් පවත්වා ගැනීමට මට මඟ පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ගෙන යන මේ උතුම් මඟ හෙළි කිරීම කිරීමට නිදුක් නිරෝගී ජීවනය මෙන්ම පතන්නා වූ බෝධියකින් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සක්මන් කරනාවේ කරන වෙලාවේ බෙල්ලේ අමාරු කොන්දේ අමාරු එනවනම් ගොඩක් වෙලාවට ඔළුව ඉස්සරහට නැමීම නිසා තමයි වෙන්නේ. ඒකට පොඩ්ඩක් අනිත් පැත්තට බෙල්ල නමනකොට ගොඩක් ඒ ඒ වෙලාව මේක නිකන් යෝග වලින් වගේ තනිප වෙනවා. අන්තිම මේ දෙපලක් සඳහන් කරලා තියෙනවා මට ඉක්මනට එන්න පුළුවන් කියලා අරමුණට. නමුත් ආපු බව ප්‍රත්‍යක්ෂණය කරේ නැත්තම් ඒක හරියටම කාට හරි තේරෙන විදියට තොරතුරු මැදියල නැත්තම් තව තීනවා වැඩ කරන්න. ඒ නිසා එන්න පුළුවන් කියලා බෑ. ආපු බව සහ ඒක සහතික කරන අද්දුරු ප්‍රත්‍යක්ෂේ වාර්තාවට ඇතුළු කරන්න උත්සාහ කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයට වාඩි වී ඉරියව්වට සිත යොමු කළ විට පිම්බීම හැකිලිම සිදුවන බව පෙනිනි. එය ඉක්මනින්ම සියුම් වී ගොස් නොදැනී ගියේය. ඊට පසු කයට සිත යොමු කළ විට කයේ වේදනා දැනෙන ස්ථාන හැර අනෙක් කොටස් නොදැනී ගොස්ය. එම වේදනාවලට සිත යොමු කළ විට ඒවාද ක්‍රමයෙන් සියුම් වී නොදැනී ගියේය. එවිට කය තිබූ පෙදසද අවට පරිසරයේද හිස් අවකාශයක් මෙන් දැනේ. සතිමත්ව ඒ දෙසට සිත යොමු කරගෙන සිටියෙමි. මෙසේ ටික වේලාවක් යන විට වරින් වර සියුම් වේදනා ඇති වී නැති වී යන බවද කයට සිසිලසක් සිසිලක් ඇති වී නොදැනී යන බවද දැනුනි. සිතවිලි අඩුය. ශබ්ද වලින් හිරිහැරයක් නැත. සිතේ සියුම් සතුටක් හා සංසුන් බවක් ඇත. සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස සිත යොමු කරමින් සක්මන් කළෙමි. පැය භාගයක් පමණ යන විට ඉබේම සක්මන සිදුවන බවත් වෙනත් කෙනෙකුගේ සක්මනක් දෙස බලා සිටින්නාක් මෙන්ද දැනුනි. කකුල් දෙක ක්‍රියාත්මක වන අතර කය රූකඩයක් මෙන් ඉදිරියට ඇදේ. ඉදිරියේද පෙනීමද අඩු වී යයි. එවිට පර්යංකයට යමි. දවසේ වැඩ කරන විට හැකිතරම් සතිමත්ව සිටිමි. උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ මේ විදිහට මේ ඉදිරියේ තියෙන කාලේ පුළුවන් තරම ඇති කරගත්ත ගැම්ම බාධා නොකර කරගෙන යන්න. එතකොට ওই පාර දිගේම ගොඩාක් තොරතුරු, ගොඩක් ගැම්ම, ගොඩක් Java එන්න පටන් ගන්නවා. ඒක තමයි hina වෙන්නේ හේතු ස්වාමීන් වහන්සේ මට කවි කියන්නේ. කවුරු හරි ගණික ගම්කෝ කුලිය. ඔයා ගන්න බැරුණානේ කාව. කවුරු හරි කෙල්ලෙක් නැද්ද කවි ලියන්න? ගිය පාර අපි කෙල්ලෙක් කිරිය ෂෝක් කළා. ඒක තමයි. යයන්. මම කිව්වා ඒ කෙල්ලට එන්න කියලා. මේ කවි ලියන වෙලාව. කවුරු නැද්ද මේ කවියක් යන පවුනේ අප්පා මේ ප්‍රශ්න 24 34ක් කියවලා ඉන්නේ. අපි මෙයාට දෙන්න කියනවා. හරි. හරිෙන් ඒකේ ඉවරයි. අපේ සතිವಾರේ ඉවරයි. මං කියන නිකන් කියන්න. කවියක් කියවන කවියක් ගායනා කරනනේ කවියක් කියනවා. <coughs> අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දෙපය තබන විට ලනු පැදුරේම රළුය වැලි මළුවේදී දැනුනේ දෙපයට සීතලය පරිසරයේ ශබ්දය ගෙන දුනි ජවය සිත රැඳි තිබුණේ සිමියෙනි පා අතරමය. නෙත රැඳි තිබුණේ මළුවේ පොඩි පෙදසකය ආපසු හැරුණේ හැරෙන බව දැනගෙනය. පිට යන සිතත් හනිකට ඇදගනි දෙපය මේ කියවෙන්නේ සමුදුන් දුන් සමිදුන් දෙසු බණ ගුණය. නිස්සරණ වනපිපි සැමමල් නෙලාගෙන කුදුනේමි කුදනේමි හිමියනි ඔබ පාමුල තබාගෙන යම ඉදිරියට ඔබ දුන් මග බලාගෙන අත්වේවා හිමියනි හෙට අමනිවන පර්යංක භාවනාව විතකදි සිත නාසය මුල තන් තන්පත්ය විතකදි ඈත ඈත දිවයයි මට නොකියාම ආපසු ඇදගෙන විත් ඇදගෙන විත් කුණු කුණු කයට තබමි තබනා විටදී ඇලමින් කවියක් නෙවෙයි නිකන් තියෙන්නේ ඔය කවියක් කියලා කියන්නේ අප්සෙට් එකේ තියෙන කවියක් නෙවෙයි. වචන තේරෙන්නේ තබනා විටදී ඇලමින් තනි ඌ තනි ඌවාය. පැයකට දෙතුන් පාරක් පිටපණින නමුත් පැමිණ හිඳ යලි නාසය අතර. දැන් වැඩි වේලාවක් වැඳමින් නිතර සිහියෙන් සිටිමින් කාටත් කරදර නොකර. අත්පා රිදුම් දෙන විට වෙනසක් ඉල්ලා එහෙම කරනවා අනේ හොඳ හොඳදැයි මන්දා. උපදේශ පතමි හිමියනි දෙපතුල වැඳලා නවතිමි හිමි සඳුට මම නිවනම පතලා. උගාක ඔය කඩුවේ ඉන්න පොඩි ළමයි කවි ඔක්කොම කමටන් සුද්ධ කරන්නේ කවියමයි. ඒක ඒගොල්ලන්ට විනෝදාංශයක්. ඔය නිකන් නඩු අනම්මන මොකුත් නැහැ. ඉතින් ඒ නිසා කවදා හරි භාවනාව අපිට අද්ද කියන්නේ විනෝදාංශයක් වෙන්න. ලুকু බරපතල කාරණාවට ගන්න එපා. ගත්තොත් ආතතියක්. ඒක බොහොම సౌందర్యාත්මක බොහොම විදිහට ගියොත් තේර ගාථා තේරි ගාථා වල මේ රහත් වෙච්ච උතුමෝ කොච්චර කවි කියලා තියෙනවා. දැන් අපේ කට්ටියට මේක නිකන් මේ දෙහිගෙඩියක් ගන්නවා වගේ. පැංගිරි ගන්නවා වගේ බොහෝම අමාරුයි. ඒ නිසා අපි තව තවත් කවි බලාපොරොත්තු වෙමු. දැන් හැබැයි දැයන වෙලා ගිහිල්ලා තියෙන නිසා මෙතන නැත ගන්නවා. කොහොමද ඉවර කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. ප්‍රශ්න 34ක් අපි විනාඩි 25ක් විතර වගේ වැඩිපුරත් අරගෙන තියෙනවා. විනාඩි 35ක් කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාවට. අපි නැවත එකතු වෙනවා තුනට. සියලු දෙනාටම සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.